තෙරුවන් සරණයි මහානාම සූත්‍රයේ ඒ කියන්නේ අංගුත්තර නිකායේ චක්කනිපාතේ පඨම පණ්ණාසකයේ තියෙන ආහුනේය වර්ගයේ තියෙන මහානාම සූත්‍රයේ සඳහන් වෙනවා මෙන්න මේ වගේ කොටසක් ඒකේ සඳහන් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ ಗುಣ වශයෙන් සිහි කරන්නේ කොහොමද ඒ වගේම ධර්මයේ ಗುಣ වශයෙන් සිහි කරන්නේ කොහොමද? සංඝයා ಗುಣ වශයෙන් සිහි කරන්නේ කොහොමද? සීලයේ ಗುಣ වශයෙන් සිහි කරන්නේ කොහොමද? චාගේ ගුණ වශයෙන් සිහි කරන්නේ කොහොමද කියන එක. ඒ වගේ අන්තිමට එතන කියනවා ආර්ය ශ්‍රාවකයා දේවතානුස්සතිය භාවේති. මේ මෙනෙහි කරන්නේ කොහොමද? දියුණු කරන්නේ කොහොමද? වඩන්නේ කොහොමද කියලා පෙන්වලා දෙනවා මේ දේවතානුස්සතිය. එතකොට එතන පෙන්නනවා සන්තිදේවා චාතුම් මහරජිකා සන්තිදේවා තාවතිසා සන්තිදේවා යාමා සන්තිදේවා තුසිතා සන්තිදේවා නිම්මාන රතිනෝ සන්තිදේවා පරණිම්මර පරණිම්මිට වසවතිනෝ සන්තිදේවා බ්‍රහ්මකායිකා සම්තිදේවා තදුත්තරි එතන පෙන්වන දෙනවා චතුමහරජික රසි දෙවියෝ ඇත තෞතිසාවේ දෙවියෝ ඇත යාමේ දෙවියෝ ඇත තුසිතේ දෙවියෝ ඇත නිම්මාන රතේ දෙවියෝ ඇත පරණිම්මිත වසවත්තේ දෙවියෝ ඇත බ්‍රහ්මකායික දෙවියෝ ඇත ඔවුන්ට මත්තේ ඉහළිනුත් දෙවියෝ ඇත කියලා ඊට පස්සේ යථාරූපාය සද්දාය සමන්නාගතෝ තාදේවා හිතෝචුතා තත්ත උප්පන්න. එතන සිහි කරන්නේ යම්බදු ශ්‍රද්ධාවකින් සමන්වාගත එබඳු දෙවියෝ එහි ඒ කියන්නේ දිව්‍ය ලෝකවල මේන් චුතව උපන්නාහු නම් මයිහම්පි තථා රූපා සද්දා සංවිජ්ජති මට දෙබඳු ශ්‍රද්ධාවක් ඇත කියලා අර ගුණය දෙවිවරු මෙහින් චුත වෙලා ඒ දිව්‍ය ලෝකයේ උපන්න නම් යම් ධර්මයකින් යම් ශ්‍රද්ධාවකින් එබඳු ශ්‍රද්ධාවක්ද මට ඇත කියලා ඒ ගුණය සම කරලා වඩනවා. තව ඊළඟ කාරණේ යථාරූපේන සීලේන සමන්නාගතා තා දේවතා ඊතෝ චුතා තත්ත උපන්නා මයම්පි තථා රූපං සීලං සංවිජ්ජති එතකොට ඊළඟට කියනවා යම්බඳු සීලයකින් සමන්වාගත ඒ දෙවියෝ මේ අත්භවයෙන් චුත වෙලා එහි උපන්නාහුනම් මේන් චුත වෙලා එහි උපන්නාමුනම් මටද එබඳු සීලයක් විද්‍යාමාන වෙයි කියලා වඩන්න කියලා කියන්නේ. ඊළඟට පෙන්නල දෙනවා යථාරූපේන සුතේන සමන්නාගතා තා දේවතා ඊතෝචිතා තත්ත උප්පන්නා මයම්පි තථාරූපං සුතං සංවිජ්ජති යම් විදියකින් යම්බදු ශ්‍රුතයකින් සමන්වාගත ඒ දෙවියෝ මෙයින් චුත වෙලා මේහෙන් චුත වෙලා එහෙ උපන්නා වුණම් මටද එබඳු ශ්‍රුතයක් ඇත කියලා මේ ශ්‍රුතය කියන සේක බලය සම කරලා වඩන්න කියනවා. ඊළඟට සද්දා සීල සුත ඊළඟට ඡාග කියන එක තියෙන්නේ යථාරූපේන ඡාගේන සමන්නාගතා තාදේවතා ඊතෝ චුතා තත්ත උපන්නා මයන්පි තථාරූපෝ චාගෝ සංවිජ්ජති. එතන කියනවා යම්බදු ත්‍යාගයකින් සමන්වාගිත ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නාහු නම් මට දෙබඳු ත්‍යාගයක් ඇත කියලා වඩන්න කියනවා. ඊළඟට කියනවා යථාරූපාය පඤ්ඤා සමන්නා පඤ්ඤාය සමන්නාගතා තා දේවතා ඊතෝ චිතා තත්ත උප්පන්නා මයම්පි තථාරූපා පඤ්ඤා සංවිජ්ජති इति යම්බඳු ප්‍රඥාවකින් සමන්වාගත ඒ දෙවියෝ මෙයින් චුතව එයින් උපන්නා වුණා. මටද එබඳු ප්‍රඥාවක් ඇතයි දේවන දේවතානුස්සතිය වඩන්නේය කියලා පෙන්නලා දෙනවා. එතන විශේෂ කාරණයක් තියෙනවා. ඒ සේක බල පහ මොනවද? සද්දා, සීල, සුත ත්‍යාග ප්‍රඥා දෙවියන්ටද ඇත මටද මෙසේ වන්නේ. ඒ කියන්නේ මෙයින් චුත වෙලා දෙවියෝ ඒ ගුණෙන් තමා ගියේ මටද එබඳු සේක බල ඇත්තේ ඒ කියලා වෙන වෙනම සද්දා සීල සිත ත්‍යාග ප්‍රඥා පහ වෙන වෙනම වඩනවා. මේ වැඩිම පිණිස දැන් එතකොට සද්ධාව, සීලය, ශ්‍රුතය, ඡාගයේ ප්‍රඥාව කියන මේ සේක බල තමා තුළ තිබිය යුතුයි. ඉතින් මාත්‍ර වශයෙන් හරි ඇති කරගත්ත කෙනෙකුට තමයි ඒ දෙවියන් හා සම කරලා වඩන්න පුළුවන්. ඒ වඩන එකේ ගුණය ඊළඟට පෙන්වන්නේ. ඒක මේ දෙවියන්ගේ රූප සිහි කරගෙන ඒ එතන උපාදානයක් හදනව නෙවෙයි. එහෙම එකක් දේශනාවේ නැහැ. එතන පෙන්නනවා එතන ඊළඟට පෙන්නනවා යස්මින් මහානාම සමයේ අරිය ශාවකෝ අත්තනෝච තාසංච දේවතානං සද්දංච සීලංච සුතංච චාගංච පඤ්ඤංච අනුස්සරති. එතකොට මහානාමේනි යම් කෙලකේ ආර්ය ශාවකයා තමාගේද ඒ දෙවියන්ගේද ශ්‍රද්ධාවත් සීලයත් සොතයත් ත්‍යාගයත් ප්‍රඥාවත් සිහි කරයි නම් නේවස්ස තස්මින් සමයේ රාග පරියුට්ටිතං චිත්තං හෝති න දෝෂ පරියුට්ටිතං චිත්තං හෝති න මෝහ පරියුට්ටිතං චිත්තං හෝති අර වගේ තමාගේද දෙවියන්ගේද ඒ සීක බල සිහි කරන කෙනාට රාගයෙන් මඩින ලද සිතක් නොවන්නේය. ද්වේෂයෙන් මඩින ලද සිතක් නොවන්නේය. ඒ වගේම මෝහයෙන් මඩින ලද සිතක් නොවන්නේය. රාග දේශ මොහ වලින් මේ සිත මැඩ පැවැත්වෙන ස්වභාවයක් ඔහුට නැහැ කියලා කියනවා. ඇයි ඉතින් ඒ සීක බල තියෙනවනේ. එතකොට හික්මන බලයක් තියෙනවා. එයාට ඒ ධර්මයේ තුලය ඉන්නකොට රාගදේශ මෝහවලින් සිත මැඩගෙන අකුසල් වලින් මැඩගෙන පවතින්නේ නැහැ. එතන පෙන්වන්නේ නේවස්ස රාග පරියුට්ටිතන්ති කියලා. ඒ කියන්නේ නේවස්ස රාග පරියුට්ටිතං කියලා කියන්නේ න උපජ්ජමානේන රාගේන උට්ඨහිත්වා ගහිතං. උපදිනු ලබන රාගයෙන් ඔහුට නැගී සිටීමට පුළුවන්. නැගී සිටීමට අර සීක බල උපකාර කරනවා. ඒ වගේම උපදිනු ලබන ද්වේෂයෙන් ඔහුට නැගී සිටීමට අර සීක බල උපකාර කරනවා. උපදිනු ලබන මෝහයෙන් නැගී සිටීමට දෙවියන් හා Taman සිහි කරලා වඩන ඒ සීක බල උපකාරී වෙනවා. එතකොට මේ රාග දේශ මෝහ පාලනය කර ගැනීමට රාග දේශ මෝහ ඇසුරේ පවතින කෙලෙස් මැඩ ගැනීමට සීක බල උපකාර කරනවා. දැන් මේ රාග දේශ මොහ උපදිනවා. නමුත් ඒවා උපදින වාරයක් ගානේ මැඩ ගැනීමට අර ආකාරයක දෙවියන් අරමුණු කරලා සීක බැල්ල වැඩිම උපකාර වෙනවා. අන්න ඒ නිසා එයාගේ සිත උජුගත මේවස්ස තස්මින් සමේ චිත්තං හෝති තා දේවතා ආරබ්බ. ඒ දේවතානුස්සතිය අරඹයා ඔහුගේ සිත ඍජු වෙනවා. අර විදිහට වඩනකොට දේවතානුස්මෘතිය අරඹයා එයාගේ සිත ඍජු වෙලා යනවා. දේවතානුස්සති කම්මඨානේ උජුකමේව ගතා. මේ දේවතානුස්සති කර්මස්ථානයේට මේ භාවනාවට හොඳට හිත ඍජු වෙනවා. උජුගත චිත්තෝකෝපන මහා නාම අරිය ශාවකෝ ලබති අත්ත වේදම්. මහා නාමයේ මේ ඍජු සිත මේ ඍජුගත සිත ඇති ආර්ය ශාවකයා අර්ථ වේදේ ලබන්නේය කියලා. එතන අත්ත වේද කියලා කියන්නේ අත්වේදන්ති අට්ඨකතන් නිස්සාය උප්පන්නං පීති පාමොච්චං. දැන් දේශනාවේ අර්ථය කොහෙන්ද අපි හොයන්නේ? අර්ථකථා විස්තරෙන්නේ. අන්න ඒ අර්ථකථා විස්තරය නිසා අපිට ප්‍රීති ප්‍රීතිය ප්‍රමුදිතභාවය උපදිනවා. එතකොට එහෙම ඒ අත්වේදය නිසා ඒ හටගත්තේ ප්‍රීති ප්‍රමුදිත බව නිසා ලබ්බති ධම්ම වේදා එතන කියනවා ධම්ම වේදේ ලැබනවා කියලා. එතන ධම්ම වේදෝ කියන්නේ මොකද්ද? පාලියන් නිසායි උපන්නම් ප්‍රීතිපාමොච්චං. පෙළ නිසා උපන් ප්‍රීතිය ප්‍රමුදිතභාවය උපදිනවා කියනවා. එතකොට ඒ අර්ථයට අනුව හිතේ ධර්මයේ උපදිනවා. ඒ මොන ධර්මයේද පෙළ දහම. පෙළ දහම උපදිනවා. ඒ නිසා ප්‍රීතිය ප්‍රමුදිත බව හට ගන්නවා. ඊළඟට එහෙම නිසා ලබති ධම්මූප සංහිතම් පාමුච්චං. එතන ධම්මූප සංහිතම් පාමුච්චං කියලා කියන්නේ පාලිකංච අට්ඨකතංච නිසාය උපන්නා. පෙළත් අර්ථයත් නිසා උපදුනා වූ ප්‍රීතියයි ප්‍රමුදිත බවයි උපදිනවා. ඊට පස්සේ පමුදිතස පීති ජායති. එත පමුදිතස කියන්නේ ඒ අරමුණෙහි නැවුම් බවක් උපදිනවා. ඒ භාවනා අරමුණෙහි නැවුම් බව උපදිනවා. තරුණ ප්‍රීතින් දැස්සෙති. නැවුම් වූ තරුණ වූ කියලා කියන්නේ තරුණ ප්‍රීතිය කියලා කියන්නේ ඒ අරමුණෙහි බොහොම නැවුම් බවක් තියෙනවා. ආන්නේ නැවුම් බව ප්‍රමුදිත බව නිසා පීති ජායති. ප්‍රීතිය උපදිනවා. පංචවිධ පීති නිබ්බත්ති කියලා කියනවා එතන. ආකාර පහකට ප්‍රීතිය උපදිනවා. කුද්ධිකා පීති, කණිකා පීති, ඔක්කාන්තිකා පීති, උපේගා පීති, පරණා පීති කියලා ওই ප්‍රීතිය පස් ආකාරයකට උපදිනවා. පීති මනස කායෝ පස්සම්බති. ඒ ප්‍රීති මනසහිත ඔහුගේ කය සංසිඳිලා යනවා. කායෝ පස්සම්බති इति නාම කායෝච කරජ කායෝච දරත පටිප්පස්සද්ධියා පටිප්පස්සම්බති. ඒ නාමකාය හෙවත් සිත භෞතික කාය හෙවත් කය කරජ කාය හෙවත් මේ අපේ භෞතික කය දැවිල්ල දුරු වෙලා සංසිඳිලා යනවා. ඒ භාවනා අරමුණෙහිලා සිත කය සංසිඳිලා යනවා. පස්සම්බති. අන්නේ කය සංසිඳුණු කය පස්සද්ද කායෝ සුඛං වේදියති. සුඛන්ති කායික චේතසික සුඛං. කයෙත් සිතෙත් සැපය ඇති වෙනවා අය කය සංසිඳිලා යාමේ. අන්නේ ඒ කෙනාට සුඛිනෝ චිත්තං සමාධියති. ඒ සුඛය සහිත කෙනාට සමාධිය ඇතිවෙනවා. සමාධිය කියන්නේ ආරම්මනේ සම්මා ඨපිතං හෝති. අරමුණෙහි මනාව පිහිටනවා යාගේ හිත. අන්න ඒ දේවතානුස්සතිය ඔය ආකාරයෙන් සමාධියක් කරා ගමන් කරන ආකාරය භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දෙනවා. එහෙම අයං උච්චති මහානාම අරිය ශාවකෝ විසමගතාය පජාය සමප්පත්තෝ විහෙරති. මහානාව මේ අරිය ශාවකයා විසම සමාජයේහි මේ රාග ද්වේෂ මෝහයෙන් සමන්විත වූ විසම මේ සතුන් අතර එතන කියන්නේ සමබවට සංසිඳීමට පැමිණි පැමිණිලා වාසය කරනවා. ඒ වගේම සබ්භ්‍යාපජ්ජාය පජාය අභ්‍යාපජ්ජා විහෙරති. ඒ කියන්නේ ව්‍යාපාද සහිත සත්ව ප්‍රජාව අතර ව්‍යාපාද රහිතව වාසය කරනවා. ඊළඟට පෙන්නනවා ධම්මසෝතං සමාපන්නෝ දේවතානුස්සති භාවේති. මේ ධම්මසෝතේට පැමිණියේ දේවතානුස්සතිය වඩන්නේය කියලා පෙන්ලා දෙනවා. මොකද මේ ධර්මසෝතය කියලා කියන්නේ විපස්සනා ඥානයේ සහිත ආර්ය භූමියට ආර්ය ශ්‍රාවකත්වයට පත් වෙනවා. එතකොට මෙතන තේරුම් ගත යුතු කොටසක් තමයි මේ දේවතානුස්සතිය පෙන්ලා දෙන්නේ මේ දෙවියන්ගේ රූප බලලා ඒ එහෙම උපදින ස්ථානයක මේ හිත සකස් කරන්න නෙවෙයි සමාධිය උපදීම පිණිස තමයි සමාධියෙන් ප්‍රඥාව උපදීම පිණිස ආරි මාර්ගයට ඒ පැමිණීම පිණිස තමයි මේ දේවතානුස්සතිය වඩන්නේ. ඍජුවම මහාමනාම සූත්‍රයේ ඒ එහෙම පෙන්ලා දෙන්නේ. කෙටියෙන් කිව්වොත් මෙහිදී ශ්‍රද්ධාව වඩලා ඒ දිව්‍ය ලෝකවලට ගියේ. මමත් අන්නේ ශ්‍රද්ධාවෙන් යුක්තයි. එහෙම සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා සම කරලා වඩනවා. එහෙම වඩලා ඒ ශ්‍රද්ධාවත් සීලයත් ත්‍ෘතයත් ත්‍යාගයත් ප්‍රඥාවත් සිහි කරනවා නම් ඔහුට රාගය මුල් වෙලා සිත මැඩ පවතින්නේ නැහැ. ඒ කියන්නේ සිත මැඩ මැඩගෙන තියෙන්නේ නැහැ. ද්වේෂය මුල් වෙලා සිත මැඩගෙන තියෙන්නේ නැහැ. එවෙන් ඉවත් වෙන්න පුළුවන්. මෝහය මුල් වෙලා සිත මැදගෙන තියෙන්නේ නැහැ. එහෙම වඩනකොට එයාගේ සිත ඍජු වෙනවා. ඒ ඍජු වූ සිත අර්ථ වේදේ ලබනවා. ඒ කියන්නේ මේ ධර්මයේ අර්ථය සිහි කළා එයාට ප්‍රීති ප්‍රමෝදී උපදිනවා. ඒ අර්ථ වේදේ නිසා ධර්ම වේදේ ලැබෙනවා. ඒ ධර්මයේ නිසා ඒ පෙළ දහම නිසා ප්‍රීති ප්‍රමෝදය හට ගන්නවා. ඒ අර්ථයෙන් ධර්මයේ උපදිනකොට යම් අර්ථයක් ඇහෙනකොට ඒකෙන්නේ ධර්මයේ උපදින්නේ පෙළ දහමේ තියෙන ඒ ධර්මය නිසා ප්‍රීති ප්‍රමෝදය හට ගන්නවා. ඒ ධම්මෝපසංහිත ඒ පෙළාර්ථ පෙළාට කතාවේ තියෙන පෙළාර්ථ නිසා ප්‍රමුදිත බව උපදිනවා. එයාට ප්‍රීතිය උපදිනවා. අන්න එයාගේ සිතත් කයත් සංසිඳෙනවා. එහෙම සංසිඳුණු කෙනාට අරමුණෙහි මනාව තබා ගන්න සිතක් වෙනවා සමාධිය එනවා. ඒ සමාධිය එන කෙනාට විසමගත සමාධියේ සමවාසය කරන්න පුළුවන්. දේශ සහිත සමාධියේ ද්වේෂයෙන් තොරව වාසය කරන්න පුළුවන්. ඒ වගේම එයාට මේ ධම්මසෝතය ඒ කියන්නේ මේ විදර්ශනා ඥාන සහිත ආරි භූමියට පැමිණෙන්න පුළුවන්. ඔන්න දේවතානුස්සතිය එහි කිරීමත් එහි ඵලයක් ගැන මහානාම සූත්‍රයේ සඳහන් වෙන කොටස.